ඊළඟට ලක්මිනි මහත්මිය තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මට ඇත්තටම අර ධන ගෙන්නකන අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා ස්වාමීන් වහන්ස ධර්ම ශ්‍රවණය කරේ නැහැ. මම පහු වෙලායි මේකද ජොයින් වුනේ. දැන් ඒ අහන් හිතේ කරුණු අනුව මට ප්‍රශ්නයක් අහන්න හිතුණා සම්හස මේ දැන් කරුණු තුනක් අහන්න ඕනේ එකක් අර පළවෙනියෙන් අහනවා මේ දැන් සම්හසලා අර අපිට ආශිර්වාද කරන්න අභිවාදන සීලස කියන ධාතාව කියද්දී දැන් සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා වස කම්මලත් ඒක කියනවා ඒක ඒක හරිද නැත්නම් ඒ වෙලාවට අපි අහගෙන වහන්සේලා දේශනා කරනත් අහගෙන ඉන්න ඕනේ විතරයි ඇත්තටම ආශිර්වාදයක් ලබද්දී ඒක බාහිරින් එන දෙයක්. එතකොට එතනදී තමන් සජ්ජායනා කිරීමක් කරන්න ඕන නැහැ. ඒතර භික්ෂුන් වහන්සේලා දායකයාට ආශිර්වාද කිරීම වශයෙන් අභිවාදන සීලිස්ස කියන ගාතාව කියනකොට දායකයා ඒක නැවත පුනරුච්චාරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෞරවයෙන් වන්දනා කරගෙන ඒක ශ්‍රවණය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට තමයි අන් කෙනෙකුගේ ආශිර්වාදයක් අපි සදහසිතෙන් සතුටින් පිළිගන්නේ. ඒක තමනුත් සජ්ජායනා කරන්න ගියොත් ආශිර්වාදෙ ලැබීමක් නෙමෙයි සජ්ජායනා කිරීම. හොඳයි. ඒ එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේමද දැන් අර පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වනකොට එළි වෙනකොට සමහරක් අය පිරිත් පොත ගෙනියලා ස්වාමීන් වහන්සේලා දේශනා කරද්දි පිරිත් ඒ අයත් එහෙමම කියන ඒක එතකොට එතකොට පිරිත් සජ්ජායනා කිරීමේ යම් ශක්තියක් තමයි තමන්ට ලැබෙන්නේ පිරිත් ශ්‍රවණය කිරීමේ පිරිත් දේශනාවෙන් ආශිර්වාද ලැබීමේ කියන එක නෙමෙයි මොකද එතනට නෙමෙයි තමන්ගේ මනස එතකොට විවෘත වෙලා තියෙන්නේ අර පිරිත් සජ්ජායනා කිරීමට. එතකොට ඒකෙනුත් යම් කිසි ශක්තියක් ලැබෙනවා. පිරිත් සජ්ජායනය තුලින් ලැබෙන්නේ තමන්ගේ මනසින් ඒ කරුණ වටහාගෙන තමන්ගේ සද්ධාව තමන්ගේ ප්‍රඥාව තමන්ගේ උච්චාරණය ඒවැ ප්‍රමාණයට තමයි තමන්ට ශක්තිය ලැබෙන්නේ. අර තව කෙනෙක් විසින් පිරිත් කියලා ආශිර්වාද කරන ආශිර්වාද ලැබීමේදී ඒ ආශිර්වාද කරන තනත්තාගේ සීලය, ගුණය, උච්චාරණය ආදී අනුව තමයි මෙත් සිත කරුණාව ඒ ටික අනුව තමයි අපට ඒ ආශිර්වාදය ලැබෙන්නේ. එතන කරුණු දෙකක් තියෙනවා. එහෙනම් හොඳයි